හොඳයි ශ්‍රද්ධාව බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපි මේ සූදානම් වෙන්නේ අපේ භාවනා වැඩසටහනේ අවසාන අංගයේ වෙච්චි ඒ ධර්මදේශනාවට ඇහුම්කන් දෙන්න සීලුම දෙනා ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙලා සාදුකාරය පවත්වන්න নমස්කාරය කියන්න මොහොතස් භගවතු වරහතෝ නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තාන මියන්ති ඒපමත්තා යතාමතාතිතේ ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාර්ණික පින්වත්නි සමාවෙන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ පින්වත්නි අපි මේ සූදානම් වෙන්නේ අපේ මේ භාවනා වැඩසටහනේ ඒ ධර්ම දේශනාවට එහුම්කන් දෙන්න. පින්වත්නි, අපි අද දවස පුරාවටම උත්සාහයක් ගත්තා මේ ධර්මය කමක්‍රමයෙන් කමක්‍රමයෙන් එහෙමත් නැත්නම් මුල සිට මේ ධර්මය ප්‍රායෝගිකව හදාරන්න. මොකද ප්‍රායෝගිකව මේ ධර්මය කමක්‍රමයෙන් කමක්‍රමයෙන් අපේ ජීවිතේට ලං කරගත්තේ නැත්නම් අපිට මේ සසරේ ස්වභාවය මේ සසරේ තියෙන දුක පොතපත කියූ පමණින් බණක් ඇසූ පමණින් එහෙම ලිහිසියට අවබෝධ වෙන්නේ මොකද හේතුව අපේ මේ හිත වැඩිපුර හැසිරෙන්නේ මේ හිත වැඩිපුර ආස කරන්නේ කාම විශේෂයට. එහෙමත් නැත්නම් අපි කියමු කැමැති දේවල් හොයන්න. මව් කුසෙන් බිහිවෙච්ච දාපටන් එහෙමත් නැත්නම් මව් කුසේ ඉන්න කාලේ ඉඳලම අපි හෙව්වේ අපි කැමති දේවල්. ඒ වගේම අපි උත්සාහ කළා අපි අකමැති දේවල් අපේ ජීවිතෙන් ඈත් කරගන්න. කැමති දේවල් ලං කරගන්න අකමැති දේවල් අයින් කරන්න දරණ විශාල උත්සාහයක් තමයි මේ ජීවත් වෙනවා කියන්නේ හැම මොහොතකම අපි උත්සාහ කරන්නේ මා පතන දේ මට ලැබේවා මා අකමැති දේ නොලැබේවා කියන අදහසින් මේ සංසාරේ යථා ස්වභාවය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරනවා මේ ලෝකයේ දුකයි මේ ලෝකය වෙනස් වෙන සුළුයි මේ ලෝකය අපේ පැවැත්ම අපේ කැමති විදිහට අපි කැමති විදිහට අපිට ඕන විදිහට සිද්ධ වෙන දෙයක් නෙමෙයි ඒක ධර්මයක් ධර්මය විසින් ධර්මය ක්‍රියාත්මක වීමක්. මේක දුකක්. මේක අත්හැර දැමිය යුත්තක්. අර සුන් දෙයක් කියලා තේරුමක් නැති දෙයක් කියලා. එහෙම භාගතුන් වහන්සේ නමක් ලෝකයට ධර්මයේ දේශනා කළාට අපේ හිත එකපාරටම සූදානම් වෙන්නේ නැහැ. මේ කාමයන් අතහරින්න එහෙමත් නැත්නම් මේ කාමයන් අතහරින ප්‍රතිපදාවේ ගමන් කරන්න. මොකද අනාදිමත් කාලයක පටන් මේ හිත උරු වෙලා තියෙන්නේ ඒ තමු කැමති විෂයන්හි ඇසිරෙන්න. එක්කෝ ඒක ධර්මානුකූලව පින්නනවා නම් කාමාවචර කියලා අපි කියනවා. රූපාවචර කියලා කියනවා. අරූපාවචර කියනවා. වෙන පදවලින් කියනවා නම් කාම රාග කියලා කියනවා. රූප රාග කියලා කියනවා. අරූප රාග කියලා කියනවා. මේ කොතනක හරි කමක් නැහැ. හිත පිනවෙනවා නම් හිත පිනවෙන තැන නැවති වාසය කරන්න තමයි සසර සැරිසරන සත්වයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ කාමයට හාත්පසින් ප්‍රතිවිරුද්ධයි. ඒ කාමයට ප්‍රතිවිරුද්ධ ධර්ම ලෝකයා සාදු කියලා බාරගන්නේ. බොහෝම අතලොස්සයි මේ බුදුන් දේශනා කරපු ඒ ධර්මය එමත් නැත්නම් ඒ සියලුම තණ්හාව ශ්‍රේ කරලා දමන ඒ ආර්ය උපටිපදාව සාදු කියලා දෝතින් බාරගන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙන්න පැමිණිච්ච අලුත බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලලා තීරණයක් ගන්නවා මම මේ ලෝකයට බණ කියන එක මට මහා වෙහසක් කලන්තයක් වෙහස කර දෙයක් මොකද හේතුව ආලේ රාමාකෝ පනායම් පජා ආලේ රතා ආලේ සමුදිතා. උන්න වගේ පාලි පද වගේක් තියෙනවා. ආලේ රතා. මේ සත්වය ඇලුනුත් ඇලෙන්නේ කාමයටමයි. ඉතින් හඳුන්වනවා නම් කාමයටමයි. ආලේ රතා. ඇලිලා ඉන්නේ කාමයේමයි. ආලේ සමුදිතා. සතුටු වුණොත් සතුටු වෙන්නේ කාමයකින්මයි. ඒ ලෝකෙකට මේ මේ නිසා මේ හටගනී මේ නැතිවීමෙන් මේ නැතිවේ යනාදී වශයෙන් ඒ ගම්බීර වූ පටිච්චසමුප්පාද ධර්මයත් සියලුම සංස්කාර ධර්මයන් සමතේ කරලා දාන ඒ නිවනත් ලෝකයට දේශනා කරන්නට බැහැය කියලා අදහසක් පහළ වුණා බුදුරජාණන් වහන්සේට බුදුරන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ සියුම් දෙයක්. මේ ධර්මය ප්‍රායෝගිකව නුවණකින් දකින්න ඕන දෙයක්. ඒ වගේම මේ ධර්මය මේ කාමයේ සොයන සත්ත්ව ප්‍රජාවට ප්‍රිය දෙයක් එහෙම නෙමෙයි. ඉතින් ඔය අදහස දැනගත්ත එක්තරා බ්‍රහ්ම රාජෙක් සහම්පති කියලා කියනවා. ඒ සහම්පති කියන ඒ බ්‍රහ්ම රාජය ඇවිල්ලා කිව්වා දේශේතු භගවා ධම්මං ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවායි කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මය මේ ධර්මයේ සියුම් හින්දා ගැඹුරු හින්දා මට මේක කියන්න බැහැය කියලා හිතක් පහළ වුණා. නමුත් මම ලෝකයට ධර්මයේ දේශනා කරනවා යෝ සෝතවන්තෝ පමුච්චසු සද්ධා. නුඹලාගේ කන් දෙක හෙනවනම් දැන් ශ්‍රද්ධාව පාවිච්චි කරන්න හොඳම වෙලාවයි කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න උත්සාහ කළා. මේ සිද්ධියට දැනට වසර 2600 ගාණක් ගත වුණා. ඒ 2600 ගාණකටත් පස්සේ අපි මේ උත්සාහ කරන්නේ ටිකෙන් ටික කමක්‍රමයෙන් සීලේක පිහිටාගෙන අනුන් දෙන දානයකින් යැපිලා එක වහලක් යට ඉඳලා අද මේ ගත්ත උත්සාහය ඒ ධර්මයේ පුතපතකින් හදාරන්න එහෙම නෙමෙයි. මේ ධර්මයේ තමා තුලින් දකින්න ගත්ත වෑයමක් උත්සාහයක්. ඉතින් එහෙම බලනකොට අපි අද දවසේ ලබාගත් manussාත්ම භාවයේ හිස් නොකර ගත කෙරුවා කියන එකත් එක ආනිසංශයක් ධර්මානුකූලව ඔයත්තන්ට සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. තවත් පැත්තකින් කියනවා නම් මේ ධර්මයේ ප්‍රායෝගිකව දකින්න ගත්ත මේ උත්සාහය ඇත්තටම ප්‍රශංසනීය දෙයක්. මොකද මේ තරම් කාමයන් භුක්ති විඳින්න පුළුවන් ලෝකේ එක දවසක් හෝ ඒ දේ විනුවෙන් වින් කරගෙන ඇවිල්ලා මේව මහන්සි වුණාය කියලා කියන්නේ ඇත්තටම පින්වත්නි පුදුම වෙන්න ඕන කාරණාවක්. ලෝකෙත් එක්ක බලනකොට පුදුම වෙන්න ඕන කාරණාවක්. ඒ අතින් බලනකොටත් මේ ක්‍රියාව ප්‍රශංසනීයයි. අපි මේ භාවනා වැඩසටහනේ සමාධි ධර්මවත් ධ්‍යාන අභිඥාවත් ඉස්තර කරගන්නේ නැහැ. අපි මේ භාවනා වැඩසටහනේ යෝගාවචරීන්ට හඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ සතිය. සතිය කියන එකයි මුලින්ම හඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ. සමත භාවනාවක් කළත් විපස්සනා භාවනාවක් කළත් මේ සෑම භාවනාවකම මූලාරම්භයේ සතිය සතිය විතරක්මත් නෙමෙයි සිහි නුවණ කියන දෙකම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නත්ති ඥාන දුප්පඤ්ඤස්ස ප්‍රඥාවක් නැති කෙනෙකුට ධානය නොමැත කියනවා. ඒකෙන් හොඳටම තේරෙනවා මේ කුසල මාර්ගයේ වැඩින්නේ නිකම්ම නිකං සතියකින් නෙමෙයි සතිය සමග යෙදුණු ප්‍රඥාවකින්. ඉතින් අපි කෙසේ වුණත් අපි මුලින් උත්සාහ කරන්නේ මේ සතිය කියන ධර්මය හඳුනගන්න. මේ සතිය කියන ධර්මය හඳුනගත්තේ නැත්නම් අපිට සතිමත් වෙන්න ගියාම ටික ටික ගැටලු මතුවෙන්න පටන් ගන්නවා. සති අසති දෙක වින් කරගන්න බැරි වෙනවා. එහෙමත් නැත්නම් මෝහයකට වැටෙනවා. ඒ මුල සිට මුල ඉඳලම යනකොට මේක සතියේ මේ සතිය නෙමෙයි කියලා හරියට තෝරා බේරාගෙන වෙන් කරගෙන යනවනම් කෙනෙකුට බොහොම ලිහිසි බොහොම පහසුයි මේ භාවනාව දියුණු කරගන්න. ඒ දැන් නම් කාලයක් යනකොට මේ භාව ඒ විදිහට තේරුම් බේරුම් කරගන්නව නම් කාලයක් යනකොට මේ යෝගාවචරයට මේ භාවනාව ස්වයං සිද්ධ වෙනවා. ඒකේ මහා විශාරද භාවයක් පහළ වෙන්න පටන් ගන්නවා. මොකද මේ ප්‍රඥාවෙන් මේවා වෙන් කරලා අපිට හඳුනගන්න පුළුවන්. හඳුනගත්තට පස්සේ හලයුත්ත අයින් කරලා වැඩි යුත්ත වඩන්න පුළුවන්. ඉතින් මේ සති කියන චෛතසිකය ඒ බද්ධන චෛතසිකං කියලා කියනකොට චේතසිකං කියලා කියනවා. ඒ ඒකෙන් කියවෙන්නේ සිතෙහි යෙදුණු කියන එක තමයි ওই චෛතසික කියන කොට කියවෙන්නේ. මේ සති කියන චෛතසිකය ඒකත් බොහොම සියුම් ධර්මතාවයක්. ඒක මේ හඳුනගන්න ටිකක් අපහසු වෙන ස්වභාවයක් තියෙනවා. ඒත් කාලයක් හුරු පුරුදු වෙනකොට ඒ සතිය කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් භාවනා ගුරුවරයෙක් මුලින්ම කරන්නේ මේ සතියෙන් තොරව කරන්න බැරි වැඩක් ඔයගොල්ලන්ට දෙන එක. දැන් මම කිව්වොත් එක අතින් අප්පුඩි ගහන්න කියලා කවදක්ක කරන්න බෑ. අපි හිතමුකෝ අත් දෙකක් නැතුව අප්පුඩි ගහන්න බැරි බව දන්නේ නැහැ කියලා. අප්පුඩියක් ගහන්න කියපු ගමන් ඉබේම අත් දෙක එකතු කරලා ගහනවා. ගහලා අත් අප්පුඩි ගහලා පින්නුවොත් ඒ විදිහට ගහලා පෙන්නනවා. එතකොට අත් දෙක එකතු නොකර අත්පුඩි ගහන්න බෑ. ඒ වගේ භාවනා ගුරුවරයා කවදක්වත් උත්සාහ කරන්නේ නැහැ. එකපාරටම මේ සතිය කියන්නේ මේකයි කියලා එකපාරටම විස්තර කරන්නේ. විස්තර කරන්නත් බෑ. විස්තර කළාට තේරෙන්නේ නැහැ. මුලින්ම දෙනවා මේ සතියෙන් තොරව කරන්න බැරි වෙනවා. මේ වැඩි කරන්න නම් සතිය තියෙන්න ඕන. එහෙම අරමුණක් දෙනවා යෝගාවචරයට වඩන්නේ කියලා. අපි උදාහරණයක් ගත්තොත් සක්මන් භාවනාව ගමු. සක්මන් භාවනාවේදී උපදෙස් දෙනවා වම් කකුල තියෙනකොට මේක වමය කියලා දැනගන්න කියලා. දකුණු කකුල තියෙනකොට මේක දකුණය කියලා දැනගන්න. මේ සතිය කියන ධර්මයේ නොයේදී වම් කකුල තියෙනකොට වමේ කියලාවත් දකුණු කකුල තියෙනකොට දකුණේ කියලාවත් දැනගන්න බෑ. ඒ වර්තමාන මොහොතට හිත එළඹෙන්නේ පෙළඹෙන්නේ නැහැ සතිය නොතිබුණොත්. ඒ නිසා වර්තමාන මොහොතේ පවතින අරමුණක් දෙනවා මෙන්න මේ දේ පුරුදු වෙන්න. මොකද්ද? අපි හිතමු සක්මන් කරනවා කියලා. වම් කකුල තියෙනකොට වම කියලා දැනගන්න. දකුණු කකුල තියෙනකොට දකුණේ කියලා දැනගන්න. වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ ආරම්භයක් හැටියට මේක තමයි මූලිකම අභ්‍යාසය. ඒක පොඩි ළමයෙකුට කරන්න පුළුවන්. නමුත් සිද්ධ වෙන්නේ ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් තමුන්ගේ සතිය වැඩෙන එක. සතිය එහෙම වැඩිලාවට පස්සේ වැඩුණු සතියක් තියෙනකොට යෝගාවචරයට නුවණින් පුළුවන් මේ තියෙන්නේ සතිය. දැන් නම් මම සතියෙන් ඉන්නේ කියලා ඒ යෝගාවචරයටම දැනගන්න පුළුවන්. ඔය සතිපට්ඨාන සූත්‍රාදීති කියනවා සන්තම් මේ අජ්ජත්තං සති සම්බොච්චංගෝ අත්තිමේහ අජත්තං සති සම්බුද්ධංගෝති පජානාති කියලා. මාගේ ආධ්‍යාත්මේ එවන් නම් තමුංගාව ආධ්‍යාත්මය කියන තමුංගාව තමුංගාව තියෙනවා නම් සතිය ඔන්න දැන් සතිය තියෙනවායි කියලා තමුන්ටම දැනගන්න පුළුවන් කියනවා. නැත්නම් මේ සති සම්බුද්ධංග යන ආදි වශයෙන් සඳහන් වෙනවා. ඒ සතිය තමුංගාව නැති වුණොත් අන්න ඒ සතිය නැති වුණානේ දැන් සතිය නැති වුණානේ කියලා දැනගන්න පුළුවන් වෙනවා. එහෙම පුළුවන් වෙන්නේ සතිය තෝරා බේරාගෙන හඳුනගෙන තිබ්බොත් පමණයි. ඒවා මේ භාවනාවේ ධම්මානුපස්සනා කොටස් වලට සතිපට්ඨානයේ පෙන්වන කොටස්. කෙසේ වෙතත් ඒ ඒ ආදී භාවනා කොටස් වලට මේ මේ විදිහට තෝරා බේරාගෙන යන මේ ගමන වැදගත් වෙන බව පෙන්වන්නයි මම ඔයත්තන්ටි කාරණා මතක් කළේ. ආධුනික යෝගාවචරයා හරියට අර පෙරට් දිගේ යනවා වගේ වම දකුණ වම දකුණ කීකී හිට මෙහෙට යනවා. පාඩුවක් වෙන්නේ සතිය ස්ථාපනය වෙන එකයි වෙන්නේ. ඔයත් අන්න මතක ඇති ධර්ම සාකච්ඡාවේදී ටිකෙන් ටික ටිකෙන් ටික ඒ සතිය වැඩෙනකොට ඒ දීවිච්ච තොරතුරු බලන්න තද ගති දැන් මේ තනිකරම මේ කයක් කියලා අරගෙන මේ ශරීරයක් මේක තනි ශරීරයක් කියලා අරගෙන හිටපු අපි දැන් කතා කරනවා සක්මන් කරනකොට තද ගතියක් දැනෙනවා සිසිල් ගතියක් දැනෙනවා පොළවේ තද ගතියක් දැනෙනවා එහෙම නැත්නම් කකුලේ තද ගතියක් දැන යනාදී වශයෙන් දැන් මේ ටික ටික ටික ටික සිත ආධ්‍යාත්මගත වෙලා මේ තොරතුරු එළියට දාන්න පටන් ගන්නවා සතියේ තියෙන ස්වභාවයක් තමයි යම් වර්තමාන මොහොතකට සතිය එළඹියොත් ඒ වර්තමාන මොහොතේ තතු පේන්න පටන් ගන්න එක. අපි කියමු තොරතුරු පේන්න පටන් ගන්නවා කියලා. සතිය නැත්නම් තොරතුරු පේන්නේ. ওই තොරතුරු පේනවට වචනයක් කියනවා ධම්ම විචය කියලා. ඒ වචතර පටලව ගන්න යන්න එපා. මම නිකන් දැනුමට කිව්වේ. එහෙම ධම්ම විචයාදීත් වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් පොතපතින් බලනවා වගේ නෙමෙයි මේක දැන් තමා තුලින් Tamanට පේන්න පටන් ගන්නවා. ඒකත් බොජ්ජංගයක්. ධම්ම විචේ බොජ්ජංගය. ඒ ඔක්කොම සිද්ධ වෙන්න නම් සතිය තියෙන්නට ඕන. සතිය ස්ථාවර වෙන්න වෙන්න වෙන්න තමයි වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් මේ ධර්මයේ පේන්න පටන් ගන්න. ඒකයි අපි මුලින්ම කිසිම දෙයක් හොරු කරවන්නේ නැතුව කිසිම දහම් කොටස් ගැන වැඩිපුර හාරවස්සන් නැතුව අපිට අදාළ නැති ප්‍රශ්නයක් ඇහුවත් ඒවැය සැර බාල කරලා අඩු කරලා ඒවත් ඉවත් කරලා පිරිතුරු දිදී මේ හදා වඩාගත් සතිය වැඩෙන විදිහටම කතා කරන්නේ මේක ඊතරම් වැදගත් දෙයක්. නමුත් ආධුනික යෝගාවචරය මේක දන්නේ නැති වෙන්න පුළුවන්. ආධුනික යෝගාවචරය උත්සාහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ වම් කකුල තියෙනකොට දැන් සතිය කියන්නේ මොකද්ද කියන එක. මුලින්ම ඒ අභ්‍යාසයේ යෙදුණා නම් ටික කාලයක් යනකොට මේ යෝගාවචරයටම තේරෙනවා. උදාහරණයකින් කිව්වොත් ඒ වර්තමාන මොහොත අමතක කරවල බාහිරට හිත දානවා. අපි කියමු අමතක කරනවා කියලා. ඒ අසතියෙන් ඒ සිද්ධ වෙන දෙයක්. අමතක කරනවා. සමහර විට පිට අරමුණකින් දැද්දි ආපහු ආනාපාන සතිය හරි වම දකුණ හරි අපිට මතක් වෙනවා. අපිලාපන ලක්කනා සතිය කියලා තෝවට ඔය පොත්වල ඉතින් කියනවා. ඒ මතක් කරලා දෙන එක සතිය තමයි. එතකොට ඒකිනුත් සරල වශයෙන් වින් කරලා හඳුනගන්න පුළුවන්. මොකද මම මේ භාවනා කර කර ඉඳලා මට මේක අමතක වෙන්නේ. සමහරුන්ට භාවනා කළාද කියලා මතක් වෙන්නේ භාවනාවෙන් නැගිටිනකොට තමයි මම මේ ඉඳගත්තු භාවනා කරන්නයි කියලා දන්නේ. ඉතකම් වෙන මොනවා රීතීත කල්පනා කර කර ඉන්නවා. කමන්නේ. තප්පරයක් හරි කමන්නේ භාවනා කරන. අද එක තප්පරයක් භාවනා කරනවා ඊට තව තප්පරයක් භාවනා කරනවා අනිත් දවසේ විනාඩියක් භාවනා කරනවා බලන්න දවසකට විනාඩිය ගන්න වැඩි කළොත් ඔයත්තන්ට කොච්චර දියුණුවක් තියෙද කියලා. ඉතින් මම ආයි මතක් කරන්නේ ආධුනික යෝගාවචරීන් මේ කරුණ කිව්වට ඒගොල්ලෝ සති කියන ඒවා ඒ ඡයිදසික හොයන්න යන්න එපා මේ අභ්‍යාසය දෙන්න. නමුත් මේ අභ්‍යාසය වර්තමාන මොහොතේ පවතින දෙයක් නිසා යෝගාවචරයට අඩුවක් නැතුව සතිය වැඩෙන්න පටන් ගන්නවා. දැන් ওই මම අහලා තියෙන කතාවක් තියෙනවා. ජපානයේ ඉස්කෝලයක් ගාව තියනවලු මේ ලොකු මේ සයිකල් එකක් ලොකු රෝදයක් ඒ රෝදේ වට හතරක් කැරකෙව්වොත් චොකලට් එකක් එනවා. ඉතින් මේක ඉස්කෝලයක් ගාව හදලා තියෙන්නේ. ඉතින් ළමයි පෝලිං ගිහිලා මේ රෝදේ කරකවනවා හතර ගමන චොකලට් එක ගන්න. නමුත් ළමයි දන්නේ නැහැ මේ එක රවුමක් කරකවනකොට ඒක සම්බන්ධ කරලා තියෙන්නේ මැෂින් එකකට. මේ මැෂින් එකෙන් බොත්තම් 100 ගණනක් කැපෙනවා. ඉතින් ළමෙක් වට හතරක් අර රවුම කරකවනකොට ඒ ළමයාට චොකලට් එකක් දුන්නා කියලා පාඩුවක් නැහැ. අන්න ඒ වගේ වැඩක් වම දකුණේ වම දකුණේ කීකී අපි භාවනා කරනකොට යෝගාවචරයට නොදැනුවත්වම යටින් සිද්ධ වෙන්නේ එන්න එන්න එන්න එන්න සතිමත් වෙන එක. සතිමත් වෙවි සතිමත් වෙවි වර්තමාන මොහොත පේන්න පටන් ගන්න එක. වර්තමාන මොහොත පේන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරයා වර්තමාන මොහොතේ තියෙන තතු කියන්න පටන් ගන්නවා. මම පාදයේ පොළවේ තියෙනකොට මට තද ගතියක් දැනුණා, බුරුල් ගතියක් දැනුණා, සීතලක් දැනුණා, සෙලවෙනවා වගේ දැනුණා, පිම්බෙනවා වගේ දැනුණා යනාදී වශයෙන්. මේ රූපාදී කොටස් ගැන බොහෝ සෙයින් කතා කරන්න පටන් ගන්නවා. දෙන්න යනකොට අපි සාමාන්‍යයෙන් ඇවිදිනකොට මේ තොරතුරු බැලීල්ලක් ගැන අපේ හිත මුල් වෙලා නැහැ. අපි හිත අපි හිතනවා යනකොටත් අපි නිකනොත් ඇවිදිනකොට ඇවිදින බව දන්නවනේ. මොකද්ද මේ භාවනා කරන එකේ මේකේ අතර තියෙන වෙනස කියලා. අපි සාමාන්‍යයෙන් ඉන්නකොට ඉන්නේ වර්තමාන මොහොතේ නෙමෙයි. ගොඩක් වෙලාවට. අපි ඉන්නේ අතීත අනාගත දෙකේ මොනවා හරි හිත හිත පහෝගිය වෙච්ච දේක් එක්ක අනාගතයේ දේක් වර්තමානයේ ගැන හිතන්න වෙලාවකුත් නැහැ. ඒවත් නැත්නම් වර්තමානයේ හැමතිස්සෙම සිද්ධ වෙන්නේ පරණ හොරුවට ඒ යමක් මුගුණවා හරි කර කර ඉන්න එක. මේ වේ ස්වභාවය බැලිල්ලකට හිතපත් වෙන්නේ. ඊ යනකොට යන බව දැනගෙන ඉල්ලයි මේ වම දකුණ කතාවයි අහසයි පොළොවයි වගේ. මේ වම දකුණ කතාවේදී යෝගාවචරයට පැහැදිලිවම ඒ අපි කියමුකෝ ඒ වම කියලා තියෙන එක තමුන්ගේ කර්මස්ථානය කියලා. බුල කර්මස්ථානය කියමුකෝ සක්මන් කරද්දී. දකුණ කියලා තියෙන එක මූල කර්මස්ථානය කියමු. ඒ තමුන් කරන කර්මස්ථානයේ ඒ ප්‍රධාන අරමුණේ තොරතුරු පේන්න පටන් ගන්නවා සිතට. ඊට පස්සේ ගුරුවරයා කියනවා මේ භාවනාව කරගෙන යද්දී මොනවද දැක්කේ කියලා කියන්නට කියලා. අන්න ඒ තොරතුරු ටික තමයි අපි තමුන්ගේ භාවනාව ගුරුවරයාට වාර්තා කරද්දී වාර්තා කරන්න ඕනේ. ඒ වාර්තාකරණය කියන එක බොහොම වැදගත් දෙයක්. ඒකටත් අපි ඉගෙන ගන්නට උනා. ඒක ඉගෙන ගත්තේ නැත්නම් අපිට හරියට වෙච්ච දේ වෙච්ච හැටියට ගුරුවරයාට කියන්න බැරි වෙනවා. එහෙම ගුරුවරයාත් එක්ක තියෙන සම්බන්ධතාවය අඩු වුණාම අර කල්යාණ මිත්‍ර ඇසුරින් ලබා ගන්නට තියෙන ප්‍රයෝජනයක් තියෙනවනම් ඒ ප්‍රයෝජනේ ඔය ඇත්තන්ට නොලැබී යන එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වාර්තා කරන එක ඉගෙන ගන්න ඕන දෙයක්. ඒකයි මම ඔය ඇත්තන්ට යෝජනා කළේ. කැමතිනම් ඔයත් දැන් ගෙදර ගිහිල්ලා සමහර විට භාවනා කරනවා ඇති. ඒ භාවනා කරද්දී ඔයත්න්ගේ ඔයත්න්ට හොඳයි කියලා හිතෙච්ච එක පරියංක භාවනාවක් ගැන විස්තරයක් පොතක ලියන්න. ඒ පොත වෙන් කරලා තියාගන්න කමට මේ කමටහන් පොත කියලා. ඒ පොතේ මුලින්ම ලියන්න පුළුවන් නම් තමුන් භාවනාව කරපු හැටි. ඒක බොහෝම වැදගත්. දැන් අපි බෙහෙත් බොන්න ගියාම විශේෂයෙන් සිංහල බෙහෙත් බොන්න ගියාම අහන්නේ කලින් බෙහෙත් අරන් තිබ්බොත් කොහොමද මේ බෙහෙත බිව්වේ කියලා. මොකද අපි බිව්ව කිව්වට දොස්තර මහත්තයා දන්නවා මේව කසාය උච්චර සතුටින් කසාය බොන්නේ. එතකොට දොස්තර මහත්තයා දන්නවා සමහර විට මෙයා මේ දේ බාල කරලා කරන්න පුළුවන් කියලා. සමහර විට මගේ උපදේශ වැරදිට තීරුම් අරගෙන වෙන විදිහකට මේ ඖෂධය පාවිච්චි කරලා තියෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා කොහොමද ඔයා බෙහෙත් බිව්වේ කියලා ඇහුවා. ඒ වගේ ඔයත්තන්ට පුළුවන් නම් කමටහනක් වාර්තා කරද්දී ඒ මන් දැන් දැන් තමුන්ගේ භාවනාව ගැන සටහනක් යොදද්දී මුලින්ම යොදන්නේ මම භාවනාව කලේ මෙන්න මෙහෙමයි. උදාහරණයක් අරගෙන බලමු. මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගත්තා. ඒ හොඳටම ඇති. ඊට පස්සේ මොන හරි දැනුනොත් එහෙම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගත්තාම මට සද්ද ඇහුණා. එහෙමත් දැන්නම් සිතවිලි ආවා. එහෙමත් දැන්නම් ශාරීරික තද බුරුල් ගති දැනුණා. ඔන්න වගේ සරල ඒ මුල් ක්‍රම දෙකක් අනුගමනය කරන්න පුළුවන් ඔය ඇත්තන්ට. ඒක අමාරු දෙයක් නෙමෙයි. කරපු විදිහයි කලහම වැටහිච්ච දේ මොනවද පිළුනේ ඔන්න විදිහට කිව්වහම අහන කෙනාට හරිම ශාන්ති කරයි ගුරුවරයාට හරිම වාසි ඒ පුද්ගලයාව තේරුම් ගන්න. මේ මන් දෙන්න එක පාට මොකක් දෝ විස්තරයක් ඉදිරිපත් කළාම මෙයා හරියට භාවනාව කළාද මූලික උපදේශ තේරුම් අරගෙනද මේ කතා කරන්නේ භාවනා ක්‍රමී ගැන දන්නවද කියන ප්‍රශ්නවලට ඒ යෝගාවචරයෙන් පිළිතුරු නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ වන්දන ඒ පිළිතුරු නොලැබුණාම ගුරුවරයා වසීරුවකටපත් වෙනවා උපදෙස් දෙන්න ගියාම. මොකද බුදුරජාණන් වහන්සේට නම් ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේට අභිඥා තියෙන අනිත්යෙන් හිත කියවන්න පුළුවන්. ඉතින් හිත කියවන්න බැරි කෙනෙකුට හරි අමාරුයි එකපාරටම භාවනාවක මැද්දෙන් තොරතුරක් කිව්වහම මෙයා මේ මොකෙන්ද කතා කරන්නේ කියලා අල්ලගන්න. මොකද ඔය තොරතුරු කියන්නේ නැතුව ඒ තොරතුරු ඔස්සේ දුවන්න ගිහිල්ලා සමහරු භාවනාවල් වල පඹ ගාල් වල පැටලෙනවා. එහෙම පැටලුනහම ආයි කාලයක් යනවා. ඒ අවුල් වෙච්ච ස්වභාවයෙන් මුදවා ගන්න. ඒ කියන්නේ ඒකෙත් තෘප්තියක් තියෙනවා ඊට පස්සේ යා නිකන් හිත හිත හිත හිත ඉන්න පටන් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ ස්වභාවවල් නවත්තන්න තමයි සාමාන්‍යයෙන් කොහොමද භාවනාව කළේ? එතකොට ඔයත්තන්ට කියන්න පුළුවන් සරලව මං ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගත්තා. හරි. එතකොට මොනවද දෙනුනේ? මොනවද දෙක්කේ? සිතවිලි ආවා මට ශබ්ද ඇහුණා. වේදනා දැනුණා. ශරීරයේ තද බුරුල් ගති, උණුසුම් ගති දැනුණා. මේ ටිකවත් කියා ගන්න පුළුවන් නම් බොහෝම වටිනවා. මොකද ඒ කොටස ප්‍රායෝගික දෙයක්. වෙන කෙනෙක් අත්විඳ දෙයක් නෙමෙයි ඔය ඇත්ත අත්විඳ දෙයක්. ඉතින් ගුරුවරයාට පුළුවන් ඊට පස්සේ ඒ දේ තුල යම් වැරද්දක් තියෙනවනම් ඒක සකස් කරලා දෙන්න. සක්මන් භාවනාවක් කළා කියලා අපි හිතමු. මුලින්ම අපි ලියනවා මම හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව එහෙම දැනගත්තා නම් මම හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගත්තා. එහෙමයි මම සක්මන් භාවනාව ආරම්භ කළේ. ඊට පස්සේ වම් කකුල තියෙනකොට මම වම කියලා දැනගත්තා. දකුණු කකුල තියෙනකොට මේ දකුණු කකුල කියලා දැනගත්තා. එච්චරයි. හරි සරලයි. ඊට පස්සේ කියන්න පුළුවන් එහෙම කරද්දී එක්ක මගේ හිත පිට ගියා. එක්ක මට මේ පොළොවේ සීතල දැනුණා. පොළොවේ තද ගතිය දැනුණා. පාදයේ තද ගතිය දැනුණා කියලා මේ ඊළඟට දැනෙන තොරතුරු ටික වාර්තා කරන්න. මේක ලොකු හුරුවක් වෙනවා. සතියක් තියෙනවා එතන නුවණක් තියෙනවා මේ තොරතුරු හෙලි වෙන්නේ නුවණට සතියෙන් කරලා දෙන්නේ හැමතිස්සෙම සතිය කියන්නේ එකක් ප්‍රඥාව කියන්නේ තව එකක් සතිය කරන්නේ හැමතිස්සෙම හරියට අර කම්මල් වල අර කිනිහිරේ දාලා ආයුධය හිර කරලා තියෙනවා මොකද වැඩ කරන්න බෑ එහෙට මෙහෙට හෙලවෙන්න පටන් ගත්තට පස්සේ ඒ කිරිහිරේ දාලා හිර කරලා තිබ්බට පස්සේ ඒ කම්මල් කරුවාට කැමති විදිහකට ඒකෙන් වැඩ ගන්න පුළුවන්. ඒ වගේ මේ සතියනොත් කරන්නේ එක ආකාරයකට එහෙමත් නැත්නම් එක විදිහකට ඒ අරමුණ රඳවලා දෙනවා. හිතට බලන්න පහසු කරලා දෙනවා. වර්තමාන මොහොත එක විදිහකට මතු කරලා දෙනවා. එහෙම මතු කරලා දුන්නේ නැත්නම් එක විදිහකට පිළිහිටියේ නැත්නම් ඒ අපේ එල්ල වෙන මානසිකාර ඒ විතක්ක අවධානය ආදී දේවල් හරියට ඒ අරමුණ මතට පතිත නොවීම නිසා අපිට ඊවායේ තියෙන තොරතුරු නොපෙනී යන්නට පුළුවන්. තොරතුරු නොපෙනී යාම අපිට බාධාවක් අපි උත්සාහ කරන්නට ඕනේ වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ඒ අරමුණට අදාළ තොරතුරු මතු කරගන්න. දැන් අපි කෙටියෙන් පරියංග භාවනාවත් සක්මන් භාවනාවත් කතා කළා. අපි හිතමු කෙනෙක් තවත් පරියංග භාවනාව වශයෙන් කතා කරනවනේ. අපි හිතමු කෙනෙක් හොඳට සමබර වෙලා වාඩි වුණා. අපේ ඊ උපදේශ පන්තියේ තියෙන විදිහට මේ ඉරියව්වට හිත දාලා තමුන් ඉඳගෙන ඉන්න බව දැනගත්තා. මේ ඉරියව්වට හිත දැම්මහම හරි ලේසියෙන් දැනගන්න පුළුවන් තමුන් දෙව කොයි විදිහටද ඉන්නේ කියලා. ඒක මේ හිතට පේනවා. තමුන් ඉන්නේ යම් හැඩයකදී හැඩේ පේනවා. ඒකේ හිතේ තියෙන ස්වභාවය. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් දැන් නම් මම ඉඳගෙන තමයි ඉන්නේ කියලා. ඒකත් මේ වර්තමාන මොහොතේ උණු උණුවේම සිද්ධ වෙන දෙයක්. අතීතයේ දෙයක් එහෙම නෙමෙයි. මේ දැන් ඉඳන් ඉන්නවා කියන එක අතීතයටයි තිකන්නේ මේ වර්තමාන මොහොතේ දෙයක්. එහෙම ආධුනික යෝගාවචරය මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තා ඒකේ. එහෙමත් නැත්නම් මේ ශරීරයේ ඉරියව්වට හිත දෙන්නයි කියු. තවත් වචනයක් කියනවා නම් අපිට අපි පාවිච්චි කරනවා කයට හිත ගත්තාය කියලා. ඒ කියන්නේ දැන් තමුන් මේ කය සම්බන්ධයෙන් දැනුම් තීරුම් ඇතුව ඉන්නේ. එහෙම දැනුම් තීරුම් ඇතුව ඉන්නකොට ඔයත්තන්ට හොඳටම තේරෙනවා මේ කය සම්බන්ධයෙන් මේ මොහොතේ නම් සතිය තියෙනවා. එහෙම නොතේරෙන කෙනෙක් නෑ. කයට හිත ගත්තායින් පස්සේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ කියන මේ වර්තමාන මොහොතේ දැනුම් තීරුම් ඇතුව වාසය කරනවා කියන්නේ. මේ වර්තමාන මොහොතේ දැනුම් තීරුම් ඇතුව වාසය කරන ස්වභාවය තීරණවන ඒ ස්වභාවයෙන්ම ඉන්න. එතන සතිය තියෙනවා. සැක කරන්න දෙයක් නෑ. අපි පොතපත කියවලා බණ අහලා ඒ පොතපතේ බණවල තියෙන දේවල් හොයන්න යන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මම ආනාපාන සතිය කරනවාද අනිච්ච දුක්ඛම් භාවනාව කරනවාද ඇටසැකිලි භාවනා කරනවද අවශ්‍ය නැහැ. සතිය තියෙනවා නම් එච්චරයි. සතිච් කොහම් භික්කවේ සබ්බත්තිකම් වදායි මහණෙනි මන් නුඹලාට සතිය සියල්ල කොට වදාරමි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සතිය කියන එක ඒ තරම් වැදගත් දෙයක්. එහෙම සතිමත්ව ඉන්නකොට මේ කය සංසිඳෙන්න පටන් ගන්නවා. මේ කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඒ අරමුණේම හිත නිමග්න වෙන්න ඒ මන් දැන් නම් ඒ අරමුණේම හිත බැහැ ගන්නට පටන් ගන්නවා. එහෙම වැඩි වැඩියෙන් පුරුදු වෙනකොට ඒ ශාරීරියේ තියෙන සැහැල්ලු ස්වභාවය ඒ ඉරියව්වේ තියෙන සමබර භාවය ඒ සති ආදී ධර්ම නිසා හිත තව තවත් එකඟ වෙන්න සතිමත් වෙන්න පටන් ගන්නවා. ඒකෙන් යෝගාවචරයට ලැබෙන්නේ ප්‍රමෝදය. විශේෂයෙන්ම මෙතන මතක් කරනවා නම් අද කාලේ ගොඩක් අය මේ සීලය කියන එක විසිකල්ලා දාලා තියෙන දෙයක්. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සීලෙන් භාවනාවට තියෙන වැදගත්කම මොකද්ද? මේ සීලය රැක්කහම අපේ භාවනාවට සිද්ධ වෙන යහපත මොකද්ද කියන දන්නේ විශේෂයෙන්ම විදේශිකයන්ට හරි අමාරුයි කියලා දෙන්නේ. එයත්තු කියන්නේ මේ සීලයක් නැතුව භාවනාවක් වැඩෙන්නවානි කියලා. එයත්තු මේ මතෙම ඉන්නේ. අපි හිතමු ඔයත්තු සීලයක පිළිහිටලා හිටියා නම් ඒ සීලය පින්වත්නි ගොඩක් උපකාරී වෙනවා ඒ විවේකී ස්වභාවය ඒ සතිමත් විවේකී ස්වභාවය ඔයත්තන්ට රැකලා දෙන්න. ඒ සීලේ හරියට භූමියක් වගේ. ඒ සීලෙන් සිද්ධ වෙන්නේ හිත පිරිසිදු කිරිල්ල. කවුරු හරි කෙනෙක් සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් කාමී වර්ධව හැසිරෙනවා නම් බොරු කියනවා නම් රාමිර පානය කරනවා නම් සම්පප්පලාපාදී ඒ දේවල් දුඩවනවා නම් ඒ දේවල් වලින් සිද්ධ වෙන්නේ මේ හිත කැළඹෙන එක මේ හිත කැළඹෙනවා නමුත් මේ කතාව කිව්වට තේරෙන්නේ සිල් කැඩුවාම හිත කැළඹෙනවා කියලා කියලා නවත්තලා හරියන්නේ මේක පැහැදිලි කරන්න වෙනවා කොහොමද එහෙම නැත්නම් සිල් රකින්නේ භාවනා කරන අය ඒක නිකන් බලයට සද්ධාවට රකින්නේ. බුදුහාඳුරෝ කියපු හින්දා සිල් දුන්න හින්දා. මේ හිත වික්ෂිප්ත වෙනව අකුසල ධර්ම විශ්යන්හි. අපි හිතමු කෙනෙක් මෙනිකක් හොරකම් කළා කියලා. හොරකම් කළත් මෙනිකක් නේ. දැන් මේක මතක් වෙනකොට හිතට සතුටුද දුකද ගොඩක් අය කියන්නේ ඉතින් මේක සතුටුයි. ඉතින් මැනිකක් නේ හොරකම් කළේ මට කාලා බීලා සතුටින් ඉන්න පුළුවන්. නමුත් හොඳට බැලුවොත් හොඳට බැලුවොත් අර හොරකම් කළාය කියන එක මතක් වෙනකොට සනීපයිද කියලා හ්ම් සනීප නැහැ. හිතට හරි අමාරුයි. දඩේමී ගිහිල්ලා බොහොම අමාරුවෙන් මුවෙක් මරුවා කියලා කියමු. ඒක මහා ලොකු දෙයක් නේ. මුවා පස්සේ ලෝගෙන ගිහිල්ලා තුවක්කුව අරගෙන ගිහිල්ලා මුට වෙඩි තියලා කර ගහගෙන ගිහිල්ලා ආම ගහලා තම්බලා කනවා. <laughs> දැන් මේක හරි වටින දෙයක් මේක මේ විනෝදෙට කට්ටිය දඩේම යනවා. ඉබෙද්දි තියෙන දඩයක් කාර්යෝ. බිලාවට අපේ කැලේ තුවක්කු ගැට ගහන්නේ නැන්න ඒ අපි ආරණ ඉන්න උරෝ ටිකක් ඉවරයි. කොහොම හරි සතෙක් මරණවා කියන එකේ තියෙන විනෝදාංශය. දැන් නම් මිනිස්සු මරන්නේ සත්තු මරණ එක දුක නම් ඇයි මරන්නේ? සතුටු හින්දා මරන්නේ බලන්නකෝ. ඔය වැත්තෝ බොරුවක් කියනකොට මොන තරම් ජොලියක් තියෙනවද කියලා. සතුටක් තියෙන හින්දා තමයි තල්ලු මර මර අනිත් එක ඉවර වෙන්නම් බොරුවක් කියලා දානවා. මේකේ සතුටක් තියෙනවා. නමුත් මම මේ සතාව මෙරුවාය කියලා මතක් වෙනකොට ඒ ජොලි නෑ සතර අපාමිස කවර කතාදා. මෙරිලා අපාය යන්න ඕනේ නිකන් මතක් කරලා බලන්න පරණ කරපු පාප කර්ණය තේරෙයි හරි සනීපයි හොරකමත් එහෙමයි කාමීත්‍යාචාරෙත් එහෙමයි බොරු කියන එකත් එහෙමයි මත්පැන් පානය කරන එකත් එහෙමයි පින්වත්නි අපිට මේ ධර්මයේ සැඟවෙන්නට බෑ ඒක මේක ධර්මයක් කියලා කියන අන්නේ පසුභාග කොටස දකින්න සිර රකින්න කලින් සංවරෝ අවිප්පටිසාරත්තාය. මහණෙනි මේ සංවරය විපිලිසර නොවීම පිණිසය. අවිප්පටිසාරත්තෝ පාමුජ්ජත්තාය. එහෙම හිත විපිලිසර වෙන්නේ නැත්නම් ඇතුලින් කෑ ගහන්නේ නැත්නම් අනේ මං අහවල් දෙය කළා අහවල් දෙය කළා කියලා. එහෙම හිත කෑ ගහන්න නැතුව සංසුන් වෙනවනම් සංවර වෙනවනම් මේ කයි ප්‍රමෝදය හට ගන්නවා. පාමුජ්ජම් ප්‍රමෝදය කියලා කියන්නේ කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. හිත කය දෙකම සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. පාමුජ්ජම් පීතත්තාය මේ කය සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න වේදනාව සිවුම් වෙන්න පටන් ගන්නවා. ඒ සිවුම් වෙන වේදනාව අපිට ප්‍රීතියක් විදිහට අපේ ඉස්සරහට පැමිණෙනවා. පාමුජ්ජම් පීතත්තාය පීතත්තං සමාදත්තාය මේ කයත් හිතත් දෙකම සතුටු වෙනකොට හිත සමාධි වෙනවාය කියලා දේශනා කරනවා. දැන් තරමකින් හරි ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් සීලයක් රකින්නවා නම් කොහොමද භාවනාවට උපකාරී වෙන්නේ? තවත් පැත්තකින් බැලුවොත් ඔයත් අහලා තියෙනවා කෙලස් જાතියක් තියෙනවා වීතික්කමන කෙලස් වීතික් වීතික්කමන කියලා කියන්නේ ව්‍යා අතික්කමන ඒ කියන්නේ පැමිණි ඒ කියන්නේ දේව ක්‍රියාත්මක මට්ටමේ තියෙන දේව ගහනවා මරනවා කපනවා කොටනවා බොරු කියනවා වරකම් කරනවා කිය කිය ඒ තියෙන්නේ බීතික්කමන මට්ටමේ කෙලස් ක්‍රියාත්මක වෙච්ච කෙලස් උඩ තට්ටුව අපි මේ ජීවත් වෙන කොටස ඒ උඩ තට්ටුවේ තියෙන අපි මේ ජීවත් වෙන කොටසේ ඒ කරන රළු පාප ධර්ම බීතික්කමන කෙලස් මේ සීලෙන් මොකද කරන්නේ? නවත්තලා දෙනවා. ඒක ලොකු දෙයක්. tamun සිල්වත් වෙන්න වෙන්න ඊකේ ආනිසංස වැඩි. බුදුරජාන් වහන්සේත් පාතිමොක්ෂ සීලය ආජීව පාරිශුද්ධිය ඉන්ද්‍රිය සංවරය යනාදී ප්‍රත්‍යවේක්ෂා යනාදී වශයෙන් මේ සීල් හතරකට කඩලා හැම තිස්සෙම තමුන්ට වාසය කරන්න සීලයක් හොයලා දීලා තියෙන්නේ නිකන් ඉන්නකොට පවා ඉන්ද්‍රිය සංවරයක් පටවලා තියෙනවා චක්කුණා රූපං දිස්වා නනිමිත්තං ගායෝති අනාදි වශයෙන් එසින් රූප දෙක නිමිති නුගන්නේ අනාදි වශයෙන් මේ යෝගාවචරයන්ට එහෙම උපදෙස් දෙන ස්වභාවයකුත් තියෙනවා ඒ කියන්නේ ඒක ඉන්ද්‍රිය සංවර සීලේ නම් සීලය කියන එක සීලේ ප්‍රතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා කියන්නේ සීලේ පිහිටලයි නුවණති පුද්ගලයා මේ සිතත් නුවණත් වඩන්නේ කියලා කියන්නේ. එතකොට මෙහිම සිල්වත් වෙනකොට මේ වීතික්මන මට්ටමේ කෙලෙස් යටපත් වෙලා අපිට ඒ භාවනාව කරගෙන යන්න අවශ්‍ය කරන ඒ දෙපිලිසර නොවි භාවනා කරන්න පුළුවන් ඒ සාමකාමී පරිසරය අපිට ඇති කරලා දෙනවා. එහෙම ඒ සීලෙක පිළිහිටලා අපි භාවනා කරනකොට අපිට බොහොම නිරෝගීව කලින් කතාවටම සම්බන්ධ වෙනවනම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවනම් මට දැනගන්න පුළුවන් මම දැන් මෙතන ඉඳගෙනයි ඉන්නේ. හිත අර ධර්ම වලට ගිහිල්ලා හිත විසිරවන්නේ. හිත වික්ෂිප්ත කරවන්නේ සීලෙන් දොස් කියන්නේ. අසවලාමට ගහයිද අසවලාමට බනීද මට චෝදනා කරයිද මට hina වෙයිද මම මේ දේ කළා කියලා රට හැමතැනම ආරංචි වෙයිද ඊ ඊ දේවල් හිතට එන්නේ සාමකාමී ඒ සාමකාමී පරිසරය තුල සතිය කියන එක බොහොම වේගයෙන් වැඩෙනවා. අපි වර්තමාන මොහොතේ දැන ගැනීම වශයෙන් මම දැන් මෙතන ඉන්නවා කියලා ආධුනික යෝගාවචරයෙකුට හික්මෙන්න පුළුවන්. අපි හිතමු ආධුනික යෝගාවචරෙක් මෙහෙම හික්මුණා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දැනගත්තා. සමහර විට මෙහෙම භාවනා කරගෙන යනකොට කෙනෙකුට අර මූලික කමඨාන උපදෙස්වල තියෙනවා වගේ මේ උඩුකයේ සිද්ධ වෙන මේ ආනාපානේ ආනාපාන ඒ කියන්නේ උඩට ගන්න පල්ලයට හෙළන මේ සුසුම් හුස්ම වැටෙන්න පුළුවන්. මොකද ඒක සෙල වෙන දෙයක් නිසා ගොඩක් වෙලාවට ඒක ඕලාරිකයි. කය තැම්පත් වෙලා තියෙනවා නමුත් අර වාතය කියන එක ඉහළ පහළට යන්න පටන් ගන්නවා. එතකොට සමහර විට ඒ සිද්ධ වෙන ඒ ක්‍රියාවලිය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. මේක නීතියක් නෑ හැමෝටම වැටහෙන්නට ඕන අය කියලා. කෙනෙකුට ඊදී නොවැටහි මම දැන් මෙතන කියන එකේම හිත තැම්පත් වීගෙන යනවනම් ආයි ආනාපාන සතිය බලන්න ඕනයි කියලා ආරවුස්සල දාන්න ඕනකමක් නැහැ. බණ පොතේ තිබ්බාය කියලාවත් මූලික කමටහන් වල තිබ්බාය කියලාත් එහෙම දෙන්නේ මූලික කමටහන් වලත් කියන්නේ මම දැන් මෙතන කියලා දැනගෙන වාසය කරන්න පුළුවන් නම් ඊ හොඳටම ඇති. ඊ හොඳටම ඇති. හැබැයි ආනාපාන සතිය වැටෙනවනම් ඒක බැලුවට ඇති වැරද්දක් නැහැ. එහෙම බලනවාය කියලා විහිං හුස්ම ගන්න යන්නෙත් නැහැ. මොකද ආනාපාන සතිය ටික ටික සිහින් වෙනකොට අපි කරන්නේ කොහොම හරි ඇදලා සූස් ගාන හුස්ම ගන්නවා. එහෙම අපි චේතනා පූර්වක දේවල් කරන්න යන්නේ. අපි චේතනාවල් වලින් මෙතෙන්ට ඇති වැඩක් නැහැ. අපි පහල කරන චේතනා වැඩක් නැහැ භාවනා කරද්දී. අපිට කරන්න තියෙන්නේ චේතනා විරහිතව මේ ආනාපාන සතිය දිහා බලාගෙන ඉන්න. පේනවනම් ඒ වැටෙන්නේ නැත්නම් අර විදිහට මම දැන් මෙතනය කියන ඒ මුල් ස්වභාවය හිත පවත්වන්න පුළුවන්. මම මේ කතා කරන්නේ කාට හරි ආනාපාන සතිය වැටෙනවන ඔහුටත් අනුග්‍රහ වීම පිණිස. එහෙම ආනාපාන සතිය වැටෙනකොට අර කලින් කිව්වා වගේ චේතනාවක් පහළ කරන්නේ නැතුව මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේ හුස්ම රැල්ල උඩට යනවා පල්ලෙහාට යනවා උඩට යනවා පල්ලෙහාට යනවා. එතකොට යෝගාවචරයට දැනගන්න පුළුවන්. උඩට හුස්ම රැල්ල යනකොට මේ උඩට ගන්න හුස්ම රැල්ලේ කියලා. අමාරු දෙයක් නෙමෙයි. උඩට හුස්ම ඇදලා ගන්නකොට මේ උඩට ඇදලා ගන්න හුස්ම පල්ලෙහාට හෙලනකොට දැනගන්න පුළුවන් මේ පල්ලෙහාට හෙලන හුස්මනේ වෙන දෙයක් නෙමෙයිනේ කියලා. මේක බොහොම වටිනවා. වඩා සතිය ස්ථාවර වෙන්න පටන් ගන්නවා චේතනාදී ධර්ම යටපත් වෙලා ඒ කියන්නේ තමුන් හිතන දේවල් යටපත් වෙලා ටික ටික ඒ අරමුණත් එක්ක එකඟ වෙන්න පටන් ගන්නවා. දැන් ওই pāli භාෂාවෙන් කියන්නේ අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා. සික්කති කියලා කියන්නේ ශික්ෂණය. හික්මෙනවා. කොහොමද හික්මෙන්නේ? අපි විනී හික්මෙන්නේ සත්තු නොමර ඉන්නවා. හොරකම් නොකර ඉන්නවා. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව ඉන්නවා. බොරු නොකිය ඉන්නවා, අරක්කු නොබී ඉන්නවා කියලා. ඒ වගේ උස්ම ගන්නකොට කොහොමද ඒකත් එක්ක හික්මෙන්නේ? ඒකත් එක්කත් හික්මෙන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමේ? අපි අපි විසින් චේතනා පහළ කරන්නේ නැතුව වෙන දෙයකට වෙන්න ඇරලා ඒ ස්වභාවික දේ මේ උඩට ගන්න හුස්ම රැල්ල නම් මේ උඩට ගන්න හුස්ම රැල්ල කියලා දැනගත්තාය කියන්නේ ඒ අනුව හික්මුණා කියන එක. අස්ස සිස්සා මීති සික්කති. ඔන්න ඒ අනුව හික්මුණ දැන්. පස්ස සිස්සාමීති සික්කති. පල්ලෙහාට හුස්ම රැල්ල දානකොට දැනගන්න පුළුවන් මේ පහළට දමන හුස්ම රැල්ල නේ කියලා. ඒකට කියනවා පස්ස සිස්සාමීති සික්කති. මේ පහළට දමන හුස්ම රැල්ල සමග හික්මීමක් ඇති කරගත්තා. සක්මනිත් එහෙමයි වම් කකුල තියෙනකොට මේක වම කියලා දැනගත්තා. දකුණු කකුල තියෙනකොට මේක දකුණ කියලා දැනගත්තා. සමානයි. තවත් අවධානයේ සීය සතිය වැඩි කරන්න ඕන කෙනෙකුට මෙහෙමත් බලන්න පුළුවන්. මම මේ අතිරේක කතාවක් මේ මතක් කරන්නේ. උඩට හුස්ම රැල්ල ගන්නකොට මේ පල්ලෙහා දාන හුස්ම රැල්ල නෙමෙයිනේ කියලා දැනගත්තොත් තවත් සිහිය වැඩිපුර පිහිටනවා. පල්ලෙහාට දාන හුස්ම රැල්ල මේ උඩට ගන්න හුස්ම රැල්ල නෙමෙයි නෙමෙයි. මේ පල්ලෙහාට හෙළන හුස්ම රැල්ලනේ. කියලා දැනගත්තොත් තම සිහි වැඩි වෙනවා. සක්මන වශයෙන් බලමු. සක්මන වශයෙන් බලද්දී වම් කකුල තියෙනකොට මේක දකුණ නෙමෙයිනි කියලා දැනගත්තාම තව සිහිය සතිය වැඩි වෙනවා. දකුණු කකුල තියද්දී මේක වම් කකුල නෙමෙයිනි කියලා දැනගත්තාම තව සිහිය සතිය වැඩි වෙනවා. ඔන්නම් මේ විදිහටත් බලන්න පුළුවන්. එතකොට ඒ බලන ක්‍රමානුව ඉන්න ඉන්න තමුන්ගේ තියෙන සති සමාධි ධර්ම දියුණු වෙන්න පටන් ගන්නවා. අපේ සම්පූර්ණ අවධානය ආනාපාන සතිය නම් කරන්නේ මේ ආනාපාන සතියට එල්ල වෙලා තිබිය යුතුයි අර කීපු ආකාරයට උඩට උස්ම කරල්ල ගන්නකොට වෙන දේවල් ගැන හිතන්නේ නැතුව ඒ දේ සමගම තමුණු සතිය පවත්වන්න ඕන. පල්ලයට හුස්ම රැල්ල දානකොට ඒදී සමගම තමනු සිහිය පවත්වන්න ඕන හරියට දක්ෂ වෙඩ්ඩික්කාරයෙක් තමුන්ගේ ඉලක්කේ අල්ලගෙන ඉන්නවා වගේ. දැන් ওই මහා භාරතේ මම අහලා තියෙන විදිහට කර්මී කතාව තියෙන මහා භාරතේ යුද යුද පුහුණුවක් සඳහා පුහුණු කරනවා දුනු ශිල්පය. ඉතින් මේ ගුරුවරයා කඳු මුදුනක ගෝලිය හුරු කෙරෙව්වා. හුරු කරවලා ඉවර වෙලා ගුරුවරයාට ඕන වුණා බලන්න කවුද මේ හොඳ ගෝලයා කියලා. හොඳ ගෝලයා කවුද කියලා බලන්න හිතිලා ඒ කඳු මුදුනට පේනවා පින්වත්නි ඈත ගහක්. ඒ ගහේ එක අත්තක බොරුවට ඒ කියන්නේ නිකන් හදපු බොරු කුරුල්ලෙක්ව හදලා කෙනෙක් අතේ දීලා ආන් අර ඈත පේන ගහේ අර වම් පැත්තේ අත්ත උඩින් තියලා ඉන්නේ කියලා කෙනෙක් අතේ ඒ හදපු ඒ බෝනික්කව ඒ කුරුල්ලව යැව්වා. ඒ කුරුල්ලගේ එක ඇහැක් අන්දයි වම් ඇහැ විතරයි පේන්නේ. ඒ විදිහට ඒක හදලා තියෙන්නේ. ඉතින් අර ගෝලිය ඔක්කොටම එන්න කිව්වා. ගෝලිය ඔක්කොටම එන්න කියලා කිව්වා හොඳයි අර ඈත ගහේ වහලා ඉන්න කුරුල්ලව පේනව නේද? කට්ටියක ඔව් පේනවා. එහෙනම් ඒ කුරුල්ලගේ වම් ඇහැට විදින්ට කියලා. දැන් කට්ටිය ඔක්කොම කුරුමානම් අල්ලනවා. කුරුමානම් අල්ලනකොට කිව්වා හැබැයි විදින්න එහෙම නෑ ඉලක්කය අරගෙන මට කියන්න ඕන. ඊට පස්සේ හැමෝම දැන් ඉලක්කය අරගෙන ඉන්නවා ගුරුතුමාගෙන් ඇහුවා දැන් තමුන්ට මොකද්ද පේන්නේ? මට පේනවා ඈත ගහේ වහලා ඉන්න කුරුල්ලා. ඊට පස්සේ කිව්වා ඔයා විඳින්න එපා කියලා. ඊට පස්සේ අනිත් කෙනාගෙන් ඇහුවා ඔයාට මොකද්ද පේන්නේ? මට අර මේ අත්තක වහලා ඉන්න කුරුල්ලෙක් පේනවා කිව්වා. එයාවත් නැවැත්තුවා. තුන්වෙනි කෙනාගෙන් ගිහින් ඇහුවා ඔයාට මොකද්ද පේන්නේ? මට කුරුල්ලෙක්ව පේනවා. දැන් බලන්න එන්න එන්න අඩු වෙන හැටි. ඊට පස්සේ අන්තිම කෙනාගෙන් ඇහුවාම කියන ඔයාට මොකද්ද පේන්නේ? කුරුල්ලෙක්ව පේනවද? ඈත ගහේ වහලා ඉන්නේ. ඊට පස්සේ එයා කියනවා මම කුරුල්ලෙක්ද මොකෙක්ද කියන්න නම් මම දන්නේ නැහැ. මට වම් අත පැත්තේ ඇහැක් නම් පේනවා කියලා. ඉතින් වම් පැත්තේ ඇහැටනේ කුරුල්ලට විදින්න කිව්වේ ඒ තරම් හිත එකග වෙලා මේ අරමුණත් එක්ක. එතකොට ඔහු තමයි දක්ෂයා වුණේ ඒ කණ්ඩායමේ. ආන්නේ වගේ ඔයත් හිත විසිරව ගන්න නැතුව උඩට ගන්න හුස්ම රැල්ලක් උඩට ගන්න හුස්ම රැල්ලක් වැටෙනකොට මේක වෙන දෙයක් එහෙම නෙවෙයි මේ උඩට ඇදලා ගන්න හුස්ම රැල්ලය කියලා බොහොම පිරිසිදුව දැනගන්න. පල්ලෙහාට හුස්ම හෙලද්දී මේක මේ උඩට ගන්න එක නෙවෙයි මේ පහළ දමන හුස්ම රැල්ලය කියලා පිරිසිදුව දැනගන්න. මොකද හුස්ම රැල්ල පහළ දමද්දී මේ උඩට ගන්න හුස්ම රැල්ල ඒ අවස්ථාවෙත් නැහැ. ඒ විදිහටම හිතින් ඉලක්ක කරන්න ඕන. ඒ හිතින් ඉලක්ක කරනවට ඉතින් පාලි වචනයක් කියනවා ඉතින් විතක්ක කියලා. ඒ ඉලක්ක කරපු දෙයට අවධානය යොමු කිරීම ਵਿਚාර වගේ හඳුන්වන්න පුළුවන්. ඒවෙන් තව ඒව තව තව පැහැදිලි වෙනවා භාවනා කරගෙන යද්දී. ඉතින් මම මීට වඩා විස්තර කරන්න යන්නේ නැහැ. මීට වඩා විස්තර කළොත් කරුණ වැඩි වුණාම පැටලෙන්න පටන් ගන්නවා. ඉතින් මම හිතනවා මට පුළුවන් විදිහට මම බොහොම සරලව කරුණු ඉදිරිපත් කරගන්න හිතන ඔය ඇත්තොත් සිහියෙන් නුවණින් බණහන්ට ඇති කියලා මම ධර්ම දේශනාව අවසන් කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි අපි දැන් සිල් පවාරණය කරන පංචශීලී පිළිටවන සිල් පවාරණය වෙන්න කැමති අය নমස්කාරය කියන්නේ හොඳයි පින්වත්නි අපි චාරිත්‍රානුකූලව දෙවියන්ටත් පින් දීලා ඥාතීන්ටත් පින් දීලා අපි වැඩසටහන අවසන් කරමු. ඔයත්ෝ මාත් එක්කම ගාථා සජ්ජායනා කරන්න. එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්පදං පුුණ්්‍ය සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්පදං පුුණ්්‍ය සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ටක්කං තුමම් පරං ඉදංගෝ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදංවේ ඥාති නංහෝතු සුකිතා හොන්දු ඉදංගෝ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුුණ්්‍ය කම්මේද මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුුණ්්‍ය කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාවනිම්බාන ඉමිනා පුං්ඥකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාවනිම්බාන පත්තියා හොදයි පින්වත්දි මහා සංකරත්නය අරමුණ කරගෙන වන්දනා කරගන්ට අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු